නමස්කාරය සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස උපෝසත සීල සමාදන් වෙනව නේද? උපෝසත සීල සමාදන් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දිට්ඨියං කි බුද්ධං සරණං ගච්ඡාමි දිට්ඨියං කි බුද්ධං සරණං දුක්ඛයන්ති ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි දුක්ඛයන්ති සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යයන්ති බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යයන්ති ධම්මං සරණං गच्छामि तदीयम्पि धम्मं शरणं गच्छामि तदीयम्पि सङ्घं शरणं गच्छामि तदीयम्पि सङ्घं शरणं गच्छामि मानातिपाता वैरमणि सिक्खापदं समादयामि मानातिपाता वैरमणि सिक्खापदं समादयामि अतिन्नादाना वैरमणि සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්චුපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්චුපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි. නත් जगीतवादित शोकदर्शन माला गन्धविलेपन धारण मण्डन विभूषण खाला विरमणे සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ සත අෂ්ඨාංග සීලය මාර්ග ඵල නිවන් පිණිසම මාර්ග ඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා සතු සදා පූජනීය වූ වන්දනීය අතිගෞරවනීය මහා සංඝරත්නයයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැමදෙනාම අද දවසේදී ඒ තමන්ගේ ගෙවල් දොරවල් වල මේ කටයුතු කරනවා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් පිහිට කරගෙන තුනුරුවන් සරණ කරගෙන මේ දුක්සහගත සසරෙන් ඈතර වෙන්නට ඕනේ කියන කලන තිත් කලන අදහස් ඇතුළම දෙනාම විහාරස්ථානට ආවේ ඒ බුදුරජාණන් වහන්සේ සසර දුකේ නිවීම උපේත දේශනා කළ ධර්මයෙන් විදක් අහලා ඊට අනුව ප්‍රතිපත් ධර්මයේ ඇති වෙන්නට ඒ නිසා හැම දිනම අද දවසේදී තමන්ගේ හිත කය වචනය සංවර කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් හැසිරෙන්නට ඕනේ. මම මුලින්ම කරුණු ටිකක් මතක් කරන්න මතක් කරලා භාවනා ගැන කියලා දෙන්නම්. ඊට පස්සේ අද සිද්ධිලක භාවනා කරන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රශ්න ගැටලු තියෙන තවලට අපිට කතා කරන්න පුළුවන්. කොහොමද උදේ ටිකක් භාවනා කරනවද භාවනා කරන හැටි ඉගෙනගෙන ඩබල් ටකුරු මහතු ටික කතා කරමු එහෙම හොඳයි නේද මේ අපි මම ටිකක් භාවනා කරන හැටි කියලා දෙන්න කියලා දුන්නාම අපි මොකද උදේ කාලේ තමයි ටික භාවනා කරන්න හොඳ පරිසරයේ තියෙන්නේ එහෙනම් භාවනා කරන හැටි මම ටිකක් කියලා දෙන්නම් ඒ ටික අහගෙන හැමෝම භාවනා කරන්න ඊට පස්සේ හවස අපි කතා කරමු ටිකක් වටිනා කරුණු ටිකක් තියෙනවා මේ ඊයේ මම අර කතා කරන පංච උපාදාන ස්කන්ධය දෙආකාරකින් ඒ පිළිබඳ පැහැදිලි කරලා දෙන්න පුළුවන් සූත්‍ර පොත් මම අරගෙන ආවා. ඒක ගැන අපි අකොට කතා කරමු. පංච උපාදාන ස්කන්ධය අවිද්‍යාව මූලිකව සංකන්නා මූලිකව හට ගන්න ආකාරය කොහොමද කියන කාරණාව. අපි ටිකක් භවනා කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව කවුගේ කාලවලදී මම මුල් ටික මතක් කරලා තියෙන විභවනා කරනවා කියලා කරන්නේ මොකක් සඳහාද කියන ටික නේද මේ යථාභූත ඥාන දර්ශනය ඇති කිරීම සඳහායි අපි මේ උත්සාහවත් වෙන්න කියන එක කවුරුත් දන්නවා එතකොට ඒ ඇත්ත ඇති හැටි දකින්න නම් අපි කෙටියෙන් මතක් කළොත් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි ඇත්ත ඇති හැටි ගුහම අපි කාටවත් ඕන විදිහට දකින්න පුළුවන් කමක් නැහැ. අපි කාටවත් අයිතියකුත් නැහැ. අපි දැනගත්තත් නැතත් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණත් නැතත් පවතින ස්වභාවයක් තියෙනවා. ඇහැ කිව්වහම ඇහැට පෙනෙන රූප කිව්වහම ඒ රූප කියන්නේ මොනවද? රූපයෙන් ඇත්ත මොකක්ද කියලා පවතින ඇත්තක් තියෙනවා. ඔන්න ඔය ඇත්තට තමයි මේ ස්පර්ශ ආයතන හයේම හැමදාම ඇති කලී පවතින ඇත්තක් නෝ ඕක කවදාවත් වෙනස් වෙන්නේ නැති ඇත්තක්. ඈ ඒක භූතයි තතයි අවිතතයි කියන භූතය කියන්නේ සත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අවිතත කියලා කියන්නේ වෙනස් ස්වභාවයෙන් යුක්ත වෙන්නේ නැහැ. අනන්‍යතත කියලා කියන්නේ වෙනස් ආකාරයකින් පෙනී හිටින්නේ නැහැ. ඈ චන්දන ස්වභාවයෙන් යුක්තයි, සත්‍ය ස්වභාවයෙන් යුක්තයි, වෙනස් ස්වභාවයෙන් පෙනී වෙන්නේ නැහැ, අනිත් ස්වභාවයෙන් පෙනී හිටින්නේ නැති ස්වභාවයක් කියනවා. දැන් අපිට ලෝකයේ අනෙක් දේවල් වෙන වෙන ආකාරයෙන් පෙනී හිටිනවා. දැන් මේ පෙනෙන රූපේ දැන් වටාපතක් හැටියට පෙනී හිටිනවා, තව ටිකකින් මේක වෙනස් වෙලා වෙන ආකාරයකට වටාපත දිරලා කියලා පෙනී හිටිනවා. ඒක දැන් මේ ලස්සනට පෙන්නවා කියන්නේ ඒක සැදැණු ස්වභාවයෙන් මෙයා වෙනස් වෙනවා. මේ අපිට පේන හැම දෙයක්ම මේ සැබෑ ස්වභාවය නෙමෙයි මේ පේන ස්වභාවය ටික දවසයි ටික වෙලාවයි. තව ටික දවසකින් හෝ තව ටික වෙලාවකින් මේ අනිත් ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පේන ස්වභාවයට කියන්නේ භූතයි තතයි විතතයි කියලා අපිට. එතකොට නමුත් මේ පේනවා කියන තැනක තියෙන ඇත්තම ඇත්ත අපි ඉස්සෙකමට කිව්වොත් දැන් චිත්‍රයක් නම් ගත්තොත් චිත්‍රය කියන එක ඇත්තම ඇත්තක් වගේ. ඒ වගේ පවතින සැබෑම ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවය දැකපු දවසටයි අපි මේ සසරෙන් මිදෙන්නේ නැත්නම් මේ අවිද්‍යාව දුරු ඒ ඇත්තම ඇත්ත ස්වභාවය දකින්න ගියාම තමයි ඒ වස්තුව පිළිබඳවත් සත්පුද්ගල භාව විමුහාගේ ධර්මතාවයක් කියන ස්වභාවය අපිට පේනවා. ඊට පස්සේ වස්තුව කරනොතිදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවය කියලා පේනවා. ඒක තමයි අර යන්තික සමුදේතම සම්බන්ධ නිරෝධම කියන දර්ශනය මත වෙන්නේ මේ ඇත්ත නැත්ත දකින මානසික මට්ටමට. ඔය ටික දකින්න ඕනේ. නමුත් ඔය ටික දකින්න බෑ අපේ මනස අධිකව මේ ලෝකයේ දේවල් වලට ඇලිලා බැඳිලා ඉන්නේ. දුවා පුතා රන් චුති මුතු මැණි කියලා ඇලිලා බැඳිලා සංහව උපදාන වැඩි ඈ නැත්නම් ඇලීම ගැටීම වැඩි. ඒ ඇලීම ගැටීම අඩු වෙන විදිහට නුවණින් බලන්න ඕනේ. ඒකට කියනවා ප්‍රඥාව කියලා. හරිද? ඊට පස්සේ මේ ඇලීම ගැටීම අඩු වෙන විදිහට නුවණින් බලන එකට උපකාර වෙනස හිත සමාධි කරගන්න කමඨහනක් උදව් කරගන්නවා. ඒකට කියනවා සමත කමඨහන කියලා. ඒ හිත සමාධි කරගන්න උපකාර වෙනස කය වචන දෙක සංවර කරගන්න ඕනේ. ඒකට කියනවා සීලය කියලා. කය වචන දෙක සංවර කරගත්තේ මේ විදිහට හිත හදාගන්න උපකාර පිණිස. හිත වඩන කමඨහනට නැත්නම් චිත්ත භාවනාව කියලා කියන ඒකට නමක් තමයි සමත කමඨහන කියන එක. ඒක සමතය පොඩන්නත් ඕනේ. ඊට පස්සේ නුවණ දියුණු වෙන නුවණ වැඩෙන භාවනාවට කියනවා ප්‍රඥා භාවනාව කියලා. ඒකට විදර්ශනාව කියලා කියනවා. ඒ විදර්ශනා කරන කරන්න ඉගෙන ගන්නත් ඕනේ. සීල සමාධි ප්‍රඥා මේ ටික කරනකොට මේ ලෝභ දේශ දෙක අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් නීවර ධර්ම ටික ගෙවෙනවා ගෙවෙනකොට අදි අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා කියන මට්ටමට අපේ මනස වැටෙනවා නීවර ධර්ම දුරු වෙනකොට මේ සීලෙම අදි සීල සමාධියම අදි චිත්ත ප්‍රවණම අදි පඤ්ඤා කියන මට්ටමට වැටෙනවා අන්න ඒ මට්ටමටපත් වුනහම අන්න අපි ඔය කතා කරන ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. අන්න ඒ ඇත්ත ඇති හැටි දැක්කට පස්සේ ආයෙත් මේ සීල සමාධි ප්‍රඥාව වඩන්න ඕන නැහැ මුල වෙන වෙනම. ඒ දර්ශනයම පුන පුන පුන පුන බලනකොට ඒ දර්ශනය නිසා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වැඩෙනවා. ඊට පස්සේ ඒ දර්ශනය අකෝප වෙනස් නොවෙන මානසික එළඹ සිටින මට්ටමටම පත් වෙනවා එතකොට මත්යකට යුක්තක් නැහැ කියන තැනට එනවා ඉස්සෙල්ලා මුලින්ම ඒ දර්ශනේ දකින්න තැනට ගන්න ඕනේ ඒ සඳහා මේ සීල සමාධි ප්‍රඥා කියලා මේ ටික පූර්ව භාග ප්‍රතිපදාවෙදී සීලය වෙනවා අපි සපයන්නට ඕනේ සමාධිය වෙනවා සපයන්නට ඕනේ ප්‍රඥාව වෙනවා සපයන්නට ඕනේ අර යථාභූත ඥාන දර්ශනය දැක්කහම උතන තමයි සහ වස්ස දස්සන සම්පදාය තයසු ධම්මයි යහිත භවන්ති කියලා කියන්නේ ඒ දර්ශනය දැකීමත් සමගම ඔහුට ධර්මතා තුනක් දුරු වෙනවා කියලා. ඔය යතහ භූත ඥාන දර්ශනයට සමාධිත්‍ය කියලා කිව්වේ. එතකොට අන්න එතෙන්ට එන්නයි අපි මේක කරන්නේ. ඊට පස්සේ එයා තනියම යපෙන්න ගන්නවා. ඒ දර්ශනය පුන පුනා හිතන්න පුළුවන්. එයාට වෙන සම්මත කමටහන කමුතිය වඩන්න ඕනෙත් නැහැ. විදර්ශනාව කියලා මුතු එකක් ගන්න ඕනෙත් නෑ. ඒ දැකපු දර්ශනයම ඇහෙන් යමක් බලනකොටම මේ පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත සිහි කරගන්න තරම් එයාට ශක්තිමත්. එතකොට අන්න ඒ වගේ තැනකට එන්නයි අපි මේ ටික කරන්නේ කියන කාරණාව අපෝ මතක් කරනවා. මතක් කරලා අපි දැන් සීලයක පිටේ අපි දැන් ඉගෙනම පොඩ්ඩ සමතකමට හනකොඩම විදර්ශනා කරන හැටි. තේරුණා නේද? මෙතෙන්දි මම දැකපු අඩුවක් තමයි ගොඩක් දෙනෙක්ම මේ භවනාවට ගිය කම්මැලි. කම්මැලි කියලා කිව්වේ බුදු ගුණ හරි අසුබේ මරණය මෛත්‍රියගේ සමතකමටහන් කවුරුත් වඩනවා මොකද හිත තියාගෙන මේ එක පහසුයිනේ. ගොඩක් දෙනෙක් කොච්චර කිව්වත් හිතෙන් හිතන්නේ නැහැ. විදර්ශනා කරන පැත්ත කරන්නේ නැහැ. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ටම පාඩු මම මතක් මතක් කරුවා මේ භාවනා කරනවා කියන්නේ හරියට අර කම්බලක යට යකඩ තලන කෙනෙක් වගේ කියලා නේද? ඒ කියන්නේ යකඩේ රත් කර කර තලන්න ඕනේ. යකඩේ රත් කෙරුවට වැඩක් තියෙන තලන්න නැත්තම් අවුදේ කතා ගන්න බැහැනේ. ඒ වගේ අපි මේ බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආනාපාන සතිය ආදී කුමන හෝ කමඨහනක් වැඩුවා නම් වැඩියේ විදර්ශනා කරන්නේ නැත්නම් ඇත්ත ඇති හැටි දකින්න උපකාර පරිසරයක් හදාගන්න. අපි බොහෝම පිපාසයේ හැදිලා වතුර පිපාසයෙන් පීඩිත වෙලා වතුර ටික බොන්න කියලා වැවකට යනවා. යනකොට වැවේ වතුර ටික වහගෙන සම්පූර්ණ පාසි. අපි මොකද කරන්නේ? අතින් පාසි ටික ඔක්කොම පාදන නැහැට මෙහාට. පාදලා ආයෙත් බලාගෙන ඉන්නවා. ආයෙත් ටිකකින් පාසි ටික වැහෙනවා. ආයෙත් අතින් පාස ටික පාදලා ආයෙත් බලාගෙන ඉන්නවා. අපේ විවාදේ සංසිද්ධියද? නැහැ. අපි වැවගාවට ගියේ කියලා බලන්න ඇයි පාසි පෑදුවේ කියලා බලන්න. වතුර බොන්න ඕනේ නමුත් එහෙනම් වතුර ටික කරන්න බොන්න ඕනේ නේද? ඒ වගේ අපි මේ පාසි ගවේ විපාසවලදී තමයි මේ ජරා මරණ දුක එතකොට මේ දුක නිවෙන දහමක් අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් පාද ටික බැලුවා වගේ තමයි මේ සමතකම කරන කරලා නීවරණ ටික කඩු කරගන්න එක. දැන් ඉතින් බලාගෙන ඉන්නවා වගේ වතර බොන්නේ වගේ සමතකම කරන කරලා නිකන් ඉන්නවා අර නුවණ එන විදිහට මෙනෙහි කරන්නේ නැහැ. ඉතින් තේරුමක් නැහැ. ඒ හින්දා අද මෙහෙම කරනවා. දැන් සමතකමට කරන බලන්න දන්නවනේ. අපි විදර්ශනා කරන හැටි නුරුයි. ඈ විදර්ශනා කරන හැටි හුරු අද උදේ වගේ හැමෝම අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ මගේ ඕගොල්ලෝ හරියට හිතුවනම් ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා හැමෝම නුවණින් මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන හැටි මම කියලා දෙන්න එතකොට දැන් මේ ධර්මයේ සඳහන් වෙන්නේ හේතුක අවස්තුක ස්ථාන විදර්ශනා කරන්නේ ඒ කියන්නේ සියලු සංස්කාරය අනිත්‍යයි නේ සියලු සංස්කාරය දුකයි නේ නැති වෙන හැම දෙයක්ම නැති වෙනවනේ කියලා නැත්තම් ඔය කෙස්ලොම් නියද ධම්මස්නහර කනුබුන ආහාර නැතිලා තියෙන මේ රූප කියලා ඔහොම නිකම් මෙනෙහි කරන්නේ මෙනෙහි කරනකොට වැඩක් නැහැ ඒ කියන්නේ තමන් ඉස්සර නිමිත්තක් අල්ල ගන්නට ඕනේ ඒ කියන්නේ දැන් ධර්මයේ සඳහන් වෙන හරියට ගොයම් කපන්න යන කෙනෙක් වම් අතින් ගොයම් මිට අල්ලගෙන දකුණු අතින් දෑකැත්තෙන් කපනවා. ඉස්සෙල්ල ගොයම් මිට අල්ලගන්න නැතුව කපන්න බෑනේ. දෑකැත්ත දාලා අදින් සිත්තක් නෑනේ නේද? ඒ වගේ මානසිකාර්යයේ ඌහන ලක්ෂණය ප්‍රඥාව ඡේදන ලක්ෂණ කියලා පෙන්නනවා. මානසිකාර්යයෙන් අරමුණක් අල්ලගෙන ප්‍රඥාවෙන් තමයි ඒකෙන් කෙලස් ටික ඉදින්න ඕනේ. එතකොට විදර්ශනා කාණ්ඩ ඉස්සර වෙලා ඉස්සෙල්ලා හිතට හිතින් නිමිත්තක් අල්ල ගන්න ඕනේ. නිමිත්තක් මොන හරි දෙයක් සිහි කරගෙන සිහි කරගත්ත නිමිත්තේ තමයි තමන් බලන්නේ. කෙලස් දුරු වෙන විදිහට. එහෙමයි මෙනෙහි කරන්නේ. එතකොට දැන් විදර්ශනා කියලා කිව්වේ සාමාන්‍ය ලෝකයා සත්‍ය පුද්ගලයෙක් කියලා දකින දර්ශනය සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට වඩා විශිෂ්ටව විශේෂයකින් නුවණකින් පවතින ස්වභාවයකින් බලන එකට විදර්ශනා කියලා කිව්වා. සාමාන්‍ය ලෝකයේ දැක්මට වඩා විශේෂයි දැක්ම. සාමාන්‍ය ලෝකයේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා දකින තැනක මෙයා යෝගවචර මොකද දකින්නේ විශේෂයෙන් කියලා දකින මෙතන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියන කාරණාව ප්‍රකට වෙන විදිහට බලන්න. දැන් අද දවසේ ඔයගලන්ට දෙන වැඩසටහන තමයි මෙච්චරයි තියෙන්නේ. සමතකමටහන කවි පස්සේ වැඩමු. මේකම සමතේ මොකද ධම්මානුස්සති නියම සමතේ වෙනවා. සත්ව පුද්ගල භාවයට ඉඳගෙන ඉන්නකොට Tamange ශරීරයත් සත්ව පුද්ගල භාවයට සිහි වුණොත් සිහි වෙන හැම අරමුණක්ම විදර්ශනා කටයුතුයි. අමතක වෙලා යන්න පුළුවන්. නමුත් Tamante සත්ව පුද්ගල හැඟීමකින් යුක්ත අරමුණු තියෙනවනේ. ඒ හැම අරමුණක්ම අරමුණක් නාවෝ තමන් හිත හිතවල හරි කමන්නේ බලන්න පුංචි කාලේ ඉඳලා මේ මොහොත දක්වා යම්තාක් සත්පුද්ගල භාවයට ඕගොල්ලෝ සිහි කරන්න පුළුවන් යම්තාක් අරමුණු තියෙන සිහි වෙන අරමුණු තියෙන අචේතනික වස්තු සත්පුද්ගල භාවයෙන් තොර වස්තුන් සිහි වුණත් ඒක නොසලකා හරින්න දැනට සත්පුද්ගල භාවයට සිහි වෙන සිහි කරන්න පුළුවන් දැනෙන අරමුණු ටිකක් විතරක් අල්ලගන්න හරිද ඇහැට ඇහෙන් රූපයක් බලනකොට සත්‍ය පුද්ගලයෙක් කියලා මේ අචේතනික වස්තුව අතරලා සත්‍ය පුද්ගලයෙක් කියලා තේරුනොත් ඒ අරමුණු විතරක් මෙනෙහි කරනවා. සද්දයක් ඇහුනොත් මිනිස්සේ සතෙක් කියලා කෑ ගහනකොට ඒ සද්දෙත් එක්ක සිහි වෙන මිනිසයා වල්ල කරන සද්දය අතහරිනවා. හරකෙක් කියලා සද්දයක් ඇහුනොත් සද්දය අතහරිනවා හරකව වල්ල ගන්නවා. හරිද? සකට සනකෙක් බල්ලෙක් කෑ ගහනවා වගේම සද්දය අතහරිනවා වල්ල වල්ල ගන්නවා. ඊට පස්සේ ගඳ සුවඳක් හෝ රසක් හෝ කයට ගැටෙන දෙයක් හෝ එකම මනසට සීවන සත්පුද්ගල හැඟීම ගැන අවධානයෙන් ඉන්නවා තේරුණාද කියන්නේ සත්පුද්ගල භාවයට එන අරමුණු ටික විතරක් නෝනේ මෙන්න කෙරේ එහෙම නැත්නම් හිතට එක එක දේවල් සිහි වෙනකොට සිහි වෙන තැනක තියෙන සත්පුද්ගල භාවයෙන් යුක්ත නිමිති ටික අල්ල ගන්නවා ජීවිතයේ ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල භාවයෙන් දැනෙන කුමන හෝ නිමිත්ත තමන්ට આવොත් ඒක මෙනෙහි නොකොට අතහරින්නේ අද දවසේ මේ උදේවරුේ කරන්නේ අපි සම්පූර්ණ විදර්ශනා කරන්න අරමුණු වගේ හොඳට හිතන්න ඕනේ. අපි කියමු හිතට සිහි වුණොත් දැන් අම්මා සිහි වුණා, මල්ලි සිහි වුණා, යාළුවෙක් සිහි වුණා කියලා. දැන් විදර්ශනා කරනවා අපි මං කිව්වේ අහේතුක අවස්තුක ස්ථානේ විදර්ශනා කරන්නේ නැහැ නිමිත්තක් අල්ලගන්න උන්ට යාළුවා කියමු යාළුවාගේ සමායයට නම නමත් එයා සමන්ත කිව්වා කියන්නකො දැන් යාළුවාව හොඳට සිහි කළාම හොඳට හිතට හැඩේ පේනවා යාළුවාව හොඳට හිතින් සිහි කරගත්තා හිතින් ඔන්න ඒ නිමිත්ත අල්ලගත්ත එක තමයි දැන් මානසිකාවේ වූහන ලක්ෂණ අර ගොයම් මිට අල්ලගත්තා වගේ දැන් මොන යාළුවත් නෙවෙයි හිතට සිහි කරගත්තා. දැන් දැයකැත්තෙන් ගොයමට කපනවා වගේ ප්‍රඥාවෙන් මේ තුල තියෙන කෙලෙස් ටික හිඳින්න ඕනේ. දැන් අපි හොඳට එතන හිතනවා දැන් ඇස් ඉදිරි පිටට යාළුවා ඉන්නවා වගේ කියන හැඟීම ඇති කරගෙනමයි හිතන්නේ. දැන් මේක හිතන් දැන්නවා මේක සිතින් උපද්දප එකක් නේ මනෝ විතර්කයක් නේ ධම්මාරම්මණයක් නේ ඉතින් ඒව හිතන් දැන් දෙපා. මොකද සංයෝජනයේ තියෙන හිතට සිහුණත් ඇහෙන් දැක්ක සංයෝජනයේ තියෙන අපිට මේ පුද්ගලෙක් කියන අදහස නිසා. දැන් අපි කරන්න යන්නේ වෙන දෙයක්. එතකොට දැන් හොඳට බලනවා දැන් මේ යාළුවා කියන සතහන හොඳට සිහි කරලා මේවා හිතන්න ඕනේ දැන් එකින් එක ඕගොල්ලෝ මම භවනා කරන්න කියලා නැගිටලා ගියාම කරන්න ඕනේ ඇති කියන්නේ. මම කියන වචන මම බැරි වෙයි නමුත් ඒ Tamanට පුළුවන් විදිහේ වචන පුරවල මේක හිතන්න ඕනේ. ඉබේ ඉන්නේ හිතන්නම ඕනේ. යාළුවා කියන තැන රූපෙ නිමෙත් අරගෙන ඒ රූපයේ එක එක විදිහට මෙනෙහි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි ඉස්සෙල්ලා ගන්න මේ රූපයේ යාළුවා කියන රූපෙ දිහා බලලා හිතනද තියෙන කේස් ලෝ නිය තත් සංස්කාර කියලා ඊටමත් වේගනුත් නෙමෙයි හිමිනුත් නෙමෙයි දැන් මනෝමය චිත්‍රය නමුත් ඇස් ඉදිරි පිටට ඇත්තම අර යාළුවා ඉන්නවා වගේ කියන තැනකින් තමයි හිතන්නේ ඈ කේස් ලොම්නිය දත්තම් මස්නහර ඇට ඇට නිදුරු කියලා බලලා Tamanට පුළුවන් පුළුවන් ප්‍රකට කොටස් ටික හිතනවා මේකේ තියෙන මේවා කනබුන ආහාරයෙන් මෙන්න මේ හැම කොටසක්ම හැදෙන්නේ කියලා හිතනවා යාළුවගෙන්ගේ තියෙන නම යාළුවා කියන නිමිත්ත සිහි කරගෙන එතන තියෙන්නේ මෙන්න මේවා. ඒව ඔක්කොම හැදිලා තියෙන කනබොන ආහාරයෙන් තමයි හැදිලා තියෙන්නේ. කේස්ලොමුනිද ධම්මස්නාර මේවා කනබොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ආහාරයෙන් හැදුණු කේස්ලොමුනිද ධම්මස්නාරෙන් යුක්ත මේ කය අසුරු කරගෙන සිත පවතිනවා නේද? ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත කියලා බලවත් කමන්නේ සිත පවතිනව නේද කියලා බලවත් කමන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතින මේ වචන දෙකකට ඔයගොල්ලෝ පුළුවන් විදිහට හිතන්න කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද ඔය කයේ යෑමේම වෙන්නේ නැතිනම් ඔය කය මලමිණියක් වගේ නේද මොකට හිතනවා තාම කනබුන ආහාරයෙන් හැදුණු කෙසලුම් නියතත් වලින් යුක්ත මේ රූපය හිත නැත්තම් ගෙනිය යන්න දෙන්න බෑ නේද එතකොට මේ එක මලමිණියක් වගේ නේද? එතකොට ওই කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ. හිතට නේද සද්ද ඇහෙන්නේ. හිත නැති වුණොත් රූප පෙනෙන්නේ සද්ද ඇහෙන්නේ නැහැ. යාළුවා කියලා කිව්වේ කෙස්ලොම් නේදත්තු කන බොන ආහාරයෙන් හඳුන කයටද. කය ඇසුරු කරගෙන දැකීම ඇසීම ආදී කරන නැතිනම් කය ඇසුරු කරගෙන කය එහාට මෙහාට ගෙනියන ක්‍රියාදහම කරන සිතටද යාළුවා කියලා කිව්වේ සමන්ත කියලා කිව්වේ මේ කායටද මේ සිතටද මේ නාම රූප ධර්මයක් නේද තියෙන්නේ මේ කය ආහාරයෙන් හැදුණු රූපය මේ සිතට උපකාර කළා මේ සිත කයට උපකාර කළා මේ ධර්මතා දෙකක පැවැත්ම නිසා මේ මේ ධර්මයක් සිද්ධ වෙනව නේද කියලා හොඳට ඔහොම හිතනවා. ওই වචන නැති වුණාට ওই අර්ථය එන විදියට. ওই ටික හිතන්න සමහරට විනාඩි 10ක් 15ක් ගියා වෙන්න පුළුවන්. ඒිට මෙහා තව සත්පුද්ගල භාවයට සිහි වුණොත් මේ මෙනෙහි කරන එක අතහැරලා ඒව අල්ලගන්නේ නැහැ. ඒව නොසලකා හැරලා මේ සමන්ත කියලා යාළුවා කියලා දැකපු තැනක නාම රූප දෙකක් තියෙන්නේ ඒක මෙහෙමයි කියන විස්තරේ සම්පූර්ණ තමන් කියලා ඉවර වෙනකන් ඒ දිහා බලලා හිතලා ඉවර වෙනකන් වෙන එකකට යන්නේ අනිත් පුද්ගල භාවයට එන දේවල් මොකද අපි හිතේ සමාධි නැති හින්දා ඔය අතරේ ඔහොම හිතද්දි වෙන දෙයක් හිතෙන්න පුළුවන් නමුත් ඒවා නොසලකා හැරලා ආපහු ප්‍රථම නිමිත්තටම ඇවිල්ලා ප්‍රථම නිමිත්ත කිව්වේ අර යාළුවා සමන්ත ගැන බලන එකටම බලලා ඒක හොඳට පුද්ගලයෙක් හැටියට පිළිගන්න බෑ කියන එක ඔප්පු කරන්න. Tamanටම ඇත්ත තමයි අපි පුද්ගලයේ සමන්ත කියලා බැලුවට එතන තියෙන්නේ මෙන්න මෙහෙම රූපේ නේද? ඒක මෙහෙම නේද හැදලා තියෙන්නේ? ඒ රූපය අසුර කරගෙන මෙහෙම චිත්තචෛතසික ටිකක් පවතිනවා. ඒකේ නේද පෙනෙන්නේ? කියලා මලමිණියකටත් උපමා කළා මේ ඇත්ත තමයි හිතටයි මේව පෙනෙන්නේ කයට පෙනෙන්නේ නැහැ හිත නිසායි මේකේ මේ යන්නෙන්න පුළුවන් පණ ඇති බවක් තේරෙන්නේ කයට එහෙම හැකියාවක් නැහැ නමුත් ඒ හිතට පවතින්න පුළුවන් කම හදලා තියෙන කය මේ බඳුයි ඈ කයෙන් කරන ටික හිතෙන් කළා නැහැ හිතෙන් කරන ටික කයෙන් කළා නැහැ එහෙනම් මම හිතටද කෙනා කියන්නේ කයටද කෙනා කියන්නේ කියලා Tamanටම ප්‍රශ්නයක් වෙන විදිහට ඉදිරිපත් කරවන්න හැමදාම පුද්ගල භාවයෙන් ඉදි පිටින්ම ගන්න එපා මොකද අද පුද්ගලයෙක් සමන්ත කියලා දැක්කොත් මේ ඇත්ත නොදැක්කොත් ඊගාවටත් ඊගා මොහොතේදීත් ඇත්ත නොදැක වැරද්ද සිහි වෙන්න උගුරු ටිකක් හුරු කරලා තියෙනවා. ඔය ඇත්ත දැන් බැලුවාම පවතින ඇත්තක් බැලුවා සමන්ත කියලා පුද්ගලයෙක් ඇටියට දකින වැරද්ද චුට්ටකට මොහොත කරන්නේ නැති නතර කෙරුවා. ඊට පස්සේ ඊගාවට සිහි වෙනකොට පුද්ගලයෙක් සත්‍යය කියන එක සිහි නොවන ඇත්ත සිහි වෙන බව හුරු කරලා තියෙනවා. මොකද ওই විදිහට බලනකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තියෙනවා. උපන් අකුසල් දුරු කළ නූපන් අකුසල් නූපදිනවා කියලා කියන්නේ. යාළුවෙක් හැටියට පුද්ගලයෙක් හැටියට දකින එක මෝහය පුද්ගලයා හොඳයි නරකයි කියලා බලන එක ලෝභ දේශ දෙක. පුද්ගලයෙක් දැක්කහමයි පුද්ගලයා හොඳයි හෝ නරකයි කියන පේන්නේ. එතකොට ලෝභ දේශ මොහ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ නාම රූප දෙකක් බලනකොට පුද්ගලයෙක් කියන බලන මෝහයත් ඇලින් ගැටින් දෙක දෙකම නැහැ. එතකොට අපි සමන්ත යාළුවා කියලා බලනකොට නූපන් අකුසල ධර්ම ඉපදෙන උපන් අකුසල ධර්ම වැඩෙන්න පුළුවන් විදිහටයි ඉන්නේ. යාළුවා කියලා බලන තැනක. ඇයි? උපන්න රාග දේශ මොහයක් වෙනවා තව වැඩි වෙනවා. නූපන්න රාග දේශ මොහ උපදින්න පුළුවන් පරිසරයක ඉන්නේ අපි. අපි මේ නාම රූප දෙකක් කියලා බලනකොට උපන් අකුසලේ දුරු කළා නූපන් අකුසලේ නූපදනවා. සම්මන්ත කියලා දැකපු මෝහයකුත් තියෙනවා නම් ඇලින් ගැටින් දැකපු තියෙනවා තිබුණ එක දුරු කරනවා නූපන්න එක නූපදනවා කියන සතර සම්ප්‍රදාන වීර්යය මෙතන තියෙන්නේ. සතර සතිපට්ඨානයේ සතර සම්ප්‍රදාන වීර්යයෙන් වඩනවා කියන එකයි ඔය විදර්ශනාව තුළ තියෙන්නේ. තේරුණා නේද? ඒ නිසා ඔන්න දැන් මේ යාළුවා කියන තැනක හොඳට නාම රූප දෙක බැලුවා. දැන් සත්‍ය නිමිති එක තියාගන්න වෙන දැන් වෙන කමටහන මොකුත් නැහැ. ඊට පස්සේ ඔන්න හිතට සමහරට සිතුවිලි වෙලක් ගියා. මම අහවල් යාළුවාගේ ගෙදර ගිහිල්ලා අහවලත් එක්ක මෙහෙම ගියා කියලා තමයි කතාව කියන්නේ. ඔය වෙල අරගෙන එකින් එක සුද්ධ කරන්න දැන් ඔන්න යාළුවා කියන තැන ගත්තා. ඒක බැලුවා. බලනකොට අවශේෂ විතරක අවශේෂ වෙන ආපු යාළු මිත්‍රයෝ කියන අදහස් ටික අතහැරියා. කියන වෙන විතරක අතහැරලා අර බලන එක හොඳටම විවරණකම් බලලා ඊට පස්සේ සිතුවිලි වැළේ. තව සත්පුද්ගල භාවයට දැනෙන තව කවම හිටියනේ. එයින් එකක් සිහි කරගන්නවා. එයින් එකක් සිහි කරගන්නවා. සිහි කරගෙන මම එක්ක යාළුවෝ අහවල් යාළුවා ගෙදෙට්ට ගියා අහවලා කියලා කිව්වම අනිත් කෙනාගේ යාළුවා හරි නැත්නම් දරුවා හරි අම්මා හරි පුතා හරි ওই විදිහටම ඒ නෑදෑකම හෝ විස්තරෙත් එක්ක ඉන්න අනිත් කෙනා සිහි අල්ලගන්නවා හිතේ. අල්ලගෙන ඒ අරමුණෙත් හොඳට මෙනෙහි කරන මේ නාම රූප ධර්මයක් තියෙන්නේ කියන එක රූපය හොඳට බලනවා වෙනම කනගුණ ආහාර තව රූපය උනම් බලන්න පුළුවන් අපි කියමු දැන් දරුවා කියන තැන. දැන් හොඳට ඒ නිමිත්ත හිතට හොඳට තියෙනවා. දරුවා කියන හැඟීම තියෙනවා. හිතෙන් අල්ලගෙන ඉන්නේ. හිතෙන්ම ඒ රූපේට ආදේශ කරලා බලනවා. මොකද්ද? දැන් ධාතු වශයෙන් බලනවා. මම දැන් කුණ පොකොටස වශයෙන් කිව්වා. කෙස් ඒ ශරීරයේ තියෙන එක් පටවි ධාතු කොටසයක් නේ. බාහිර ගස්වල තියෙන පටවි ධාතුවත් ඒ කෙස් කියන පටවි ධාතුව දැන් අර දරුවා කියන රූපේ තියෙන තැනක හිතෙන් අල්ලගෙන ඉන්නේ එතන තියෙන කෙස් ටික තමයි බාහිර ධාතුවට සම කර කර බලන්නේ. ඒ දරුවා කියන තැනක දරුවගේ කෙස් නෙමෙයි අපිට දරුවා කියලා හිතන තැනක තියෙන ඇත්ත බලන්න. කෙස් කියලා හිතලා කෙස් ඒ ශරීරයේ තියෙන පටවි ධාතු කොටාසය. ඒ ශරීරයේ තියෙන ඒ පටවි ධාතුව බාහිර ගස්වල වල තියෙන පටවි ධාතුවත් පටවි ධාතුමනේ. ගස්වල වල තියෙන පටවි ධාතුව සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නම් ඒ කෙස් ටික සත්‍ය පුද්ගලෙ නෙවෙයිනේ. හොඳට හිතනවා. ලොම් නිය ගත් හම්මස් එක රූපයක් අල්ලගෙන පැය ගාන හිතුවත් කමන්නේ. මොකද මේ ඔක්කොම ටික විදර්ශනා කරපුවා වගේ නෝන තියෙන. එක තැනක් බැලුවහම සියල්ලම දකින්න පුළුවන් එක මට්ටමකට. එහෙනම් ඔයගොල්ලෝ පාඩුවක් වෙන්නේ අපි ඒක අරමුණයි කියලා බැලුව වෙන්නේ නැහැ. ඒ විදිහට පටිවි කොටස් ටික බලලා ඒ ශරීරයේ තියෙන මේ මේ මේ මේව පටිවි ධාතු. බාහිර ගස්වල වල තියෙන පටිවි ධාතුවත් මේ පටිවි ධාතුවත් පටිවි ධාතුව වශයෙන් එකක්මනේ කියලා හොඳට හිතනවා. හිතලා ගස්වල වල තියෙන පටවි ධාතුව සත්‍ය පුද්ගලෙන් වෙනවා වගේ ඒ කයේ තියෙන පටවි ධාතු කෙස්ලොන් නේදත්ම් කියන ඒවත් සත්‍ය නෙමෙයි පුද්ගලෙන් නෙමෙයි නේද දැන් දරුවා කියලා හිතන්නේ දරුවා කියලා නෙමෙත්තෙන් අල්ලගෙන පටන් ගත්ත තැනක තියෙන ඇත්ත බලනකොට දැන් ඒ කයේ ඈ මේ ඒකං කායෝ කියලා ඒ ඒ කයේ කියන ස්වභාවය තමයි බලන්නේ ඒ ඒ ඒ කයේ ඒ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ බාහිර පඨවි ආපෝ තේජෝ වායෝට සමකර කර බලන්න. බලලා කන බොන ආහාර නිසා නේද මේ පඨවි සතර මහා ධාතු රූප හැදුනේ කියලා බලන්න. බලලා ඔබඳු සතර මහා ධාතු කය ඇසුරු කරගෙන මේ විඥානය පවතිනව නේද? ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත පවතිනව නේද? නැත්නම් විඥානය පවතිනව නේද? ඒ නිසා මේ සතර මහා ධාතු රූපී ඉන්ද්‍රියයන් වාපු වෙනු වෙනවා නේද? ඒ සතර මහා ධාතු රූපය අසුර කරගෙන පවතින හිත හිතටයි රූප වෙන්නේ හිතටයි සද්ද ඇහෙන්නේ කියලා නාම ධර්මයන්ගේ තියෙන වැඩ ටිකක් බලනවා. එතකොට කනබුන ආහාරයෙන් හැදුණු පටිව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් යුක්ත වූ එතෙන්දී සතර මහා ධාතු වශයෙන් පවතින මේ කය කය අසුර කරගෙන පවතින චිත්ත චෛතසික ටික. එතකොට දරුව කියලා කිව්වේ මේ පඨවි ධාතු කොටස් ටිකටද ආපෝ ධාතු කොටස් ටිකටද වායු ධාතු තේජෝ ධාතු කොටස් ටිකටද ඔය ටික කන බොන ආහාරයෙන් හැදලා තියෙන්නේ. එහෙනම් මේ කය අසුර කරගෙන දැකීම ඇහිම් කරන සිතද එහෙම නැත්නම් කය අසුර කරගෙන යෑමෙන් වෙන හිතද දරුවා කියලා කිව්වේ. කියන හොඳට මේ නාම රූප ධර්මතා දෙකක් නේද තියෙන්නේ කියලා හොඳට බලන්න. ඒක බලලා අවසන් කරලම තමයි ඊගාවට සත්පුද්ගල භාවයෙන් එන නිමිත්තක් පටන් ගන්න. ඒිට මෙහා අතරවැරදි අතරමැදි ටිකක් විතරක් මෙනෙහි කරලා දාලා වෙන එකක් බලන්නේ නැහැ. හොඳට රූපය කියන එක හොඳට රූපය තුපැතිවිච්ච හැටිත් බලලා ඒ රූපය දැකීමෙන් කිසිම දෙයක් කරන්න බැරි ආහාරයෙන් හැදුණු මලමිනියක් බඳුයි කියන තැනම උපකල්ල පෙන්වන්න ඕනේ මලමිනියකට මුකුත් කරන්න බැහැ නම් මේ රූපෙට මේ රූපේ මලමිනිය ඇත්ත එකක් මේ රූපේ කුණු නොවි තියෙන්නේ නහක් නොවි තියෙන්නේ රූපේ හැකියාවක් ඉඳන් මේ ඒ කය අසුර කරගෙන පවතින සිත නිසායි ඒ කය අසුර කරගෙන පවතින හිතින්ද රූපේ කුණු වෙන්න දීලා නැහැ නරක වෙන්න දීලා නැහැ කය එහෙම කුණු නොකර නරක් නොකර පව මේ සිත නිසා පවතිනවා කය එහෙම හිතින්ම කය පවත්වගෙන කය ඇසුරු කරගෙන පවතින හිතින් මෙහෙම මෙහෙම වැඩ ටිකක් කරනවා දකින්නවා අහනවා කියන ටිකක් කරනවා එතකොට මේකේ ඔය රූපයයි නාමයයි කියන දෙක නොදන්නා කම නිසා දරුවා ගියා දරුවා ආව දරුවා බලනවා දරුවා මේ රූප බැලුවා දරුවා ටීවී එක බලනවා දරුවා සින්දුවක් අහනවා කිය අපි හිතන්නේ කියලා තමන් හොඳට තමන්ම ඒක අල්ලලා දෙන්නට ඕනේ නෑ අපි මෙහෙම හිතන මට්ටමට තමයි අපිට මේ කෙලෙස් ඇති වෙන්න තියෙන්නේ නමුත් මෙතන තියෙන ඇත්ත මේක නේද අපි එතකොට දරුවා මේ මේ මේ රූප බලනවා දරුවා සින්දුවක් අහනවා කියන තැනක සින්දු අහනවා කියන ටික වෙන්නේ සෝත විඥානය කියන කය අසුරු කරන වාසන සිතේ. ඒ සිතට උපකාර කරලා තියෙන්නේ මේ බඳු මේ බඳු කොටස් වලින් යුක්ත මේ මේ කනබුන ආහාරයෙන් හැදුණු කය. දැන් සින්දු අහන දරුවා කිව්වේ මේ හිතටද මේ කයටද කියලා හොඳට මොනවා හරි දෙයක් අහවලා මෙහෙම කරනවා කිව්වම ඔහොම කරන අහවලා කවුද? විමසන්න. හැම වෙලාවෙම කෙනා කවුද කියලා විමසන්න. පුද්ගලයා ඉතුරු කරන්න එපා. දරුවා කවුද දරුවා? කොතනද දරුවා? යාළුවා කවුද යාළුවා? කොතනද යාළුවා? මොකටද යාළුවා ඉන්නේ? කියලා කෙනා ඉතුරු කරන්න එපා. කෙනා බලන්න. කෙනා කියලා අපි පනවන තැන ඉලක්ක කරන්න එපා. තියන්න එපා. තේරෙන්නේ නැද්ද කිව්වේ? විදර්ශනා කියන්නේ ලෝකයා කෙනෙක් දකිනකොට පුද්ගලයෙක් දකිනකොට කෙනා පුද්ගලයා කියන තැන විදර්ශනා කළාම කෙනා පුද්ගලයා කියලා පිළිගන්න බැරි තැනක් එයාට වෙනවා. එයා කරන්නේ ඇත්ත. බලන්නේ ඇත්ත. ඒකයි මේක මෙයාගේ දැකීම විශිෂ්ටයි කියලා කියන්නේ. එයාටම තේරෙනවා මම බලපු එකයි ඇත්ත. බුදුහාමුදුර කිව්වටවත් නෙමෙයි. Tamanth තේරෙනවා මේක ඇත්තයි. ඇත්තට මම කෙනා කියලා කියන්නේ කාටද මේකේ රූපෙටද? නාමයටද කියලා තියෙනවා. ඊට පස්සේ තමන්ගේ පැත්තට දැහැරලා බලනවා. අජත්තං කායකාන් පස්සේ මේකට. මම කවුද මම? කිව්වේ මේ රූපය හොඳට බලනවා වගේ කේස් ලොම්නිය දත්තාම පස්නහර කනුපුන ආහාරයෙන් ඇදලා තියෙන්නේ. ඒබඳු මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් මේ සිත පවතිනවා. මේ සිත නිසා මේ කය සවිඥානික වෙලා තියෙන මේ සිත නැත්තම් මේ කය මේ කය දිරල ගොඩාක් කල් මේ කය මේ කයෙන් මේ සිත නිරුද්ධ වුණොත් මේකයි ඉතින් විලා නිල්ලලා පුපුරලා සරව ගොඩක් වෙලා දියවිලා ගිහිල්ලා මෙහාට. එහෙනම් මේ කය පවතින්නේ මේ මම ජීවත් වෙනා නෙමෙයි මේ කය කන බොන ආහාරයෙන් අරගෙන මේ කය පැවතින්නේ කය හැකියාවක් ඉඳන් මේ සිත නිසා. එතකොට කය සිත නිසා පවතිනවා කන බොන ආහාරයෙන් හැදෙන කය. සිත නිසා කයත් ආරක්ෂා කරලා මොකද සිතෙන් කය ආරක්ෂා කරලා නිකන් නෙමෙයි තමන්ට ඉන්න ගියක් නැති වෙන එක. එතකොට හිතෙන් කයත් ආරක්ෂා කරගෙන ඒකම නතර වෙලා ඉන්නවා. හරිද? මේ දැන් ওই වෘක්ෂ දේවතාවෝ එහෙම ඉන්නවා කියන්නේ ගස්වල වෘක්ෂ දේවතාවෝ ඉතින් ගහ ආරක්ෂා කරන වෙන මොකුත් හින්දා නෙමෙයි Tamanගේ නිවහන නැති වෙන එක. ඒ වගේ මේකට අරගත්ත වෘක්ෂ දේවතාවෙක් වගේ තමයි මේ විඤ්ඤාණ. ඉතින් මේ මේ කය මම කියලානේ අපි හිතන්නේ මේක මේ පහත් නිම්ම. ඒ කියන්නේ ගලු මට්ටම. මේ මේ අයිබ යන යන තැන තමන්ගේ ජීවිත අරගෙන යන්නේ කටුන. ඒ වගේ ඔගොල්ලෝ නිකමට හරි මම කියලා හිතෙන ගතියක් තියෙනම් ඕක තියෙන හිතේ. ජීවත් වෙනවා කියලා කියන්න තියෙන්නේ අපි සැප දුක් විඳින්නේ සැප විඳින්නේ දුක් විඳින්නේ ජීවත් වෙනවා කියන ටික ඔක්කොම තියෙන්නේ සිතක පවතින චෛතසිකවල ගති ටිකක්. එතකොට දකිනවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන ටික කියන්නේ සිතේ. කිතින්ම කියනවා නම් මලමිනියකට ලෝකයක් නැහැ ජීවිතයක් නැහැ නේද? එතකොට එහෙනම් දැනුත් මේ මේ කය මලමිනියම තමයි. මේ කය ඇතුළු කරගෙන පවතින සිතේ තමයි මේ මුළු ලෝකෙම තියෙන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකය. මේකට භෞතික දේවල් උපකාරක ධර්මයක් බාහිර දෙකේ ඉඳලා. ඒ ලෝකයේ මවා ගන්න ලෝකයක් හදාගන්න පිළිట్లా හිටින්න උපකාරයක් විතරයි මේ කය. ඉතින් මේ කය කියන්නේ ගයක්. මේ සිතට විඥාණයට නවාතන ගෘහයක්. ඉබ්බ යන යන තැන කටුව අරගෙන යනවා වගේ අපි යන යන තැන මේ කටුව අරගෙන යන්නේ. මේ කය කියන්නේ මම නෙමෙයි ගේ තව පැත්තකින් ගත්තාම. මේ ගේ ඇතුලේ ඉන්න කෙනා තමයි ඒ කියන්නේ මේ නගර හිමියා ඉන්නේ සිව් මාසකේ. පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තමයි සිව්මන්තක කියලා කිව්වේ. නගරහිමිය තමයි විඥානය. බුදුරජාණන් වහන්සේ ඔබ ලස්සනට පෙන්වන කිංසුකෝ උපමෝ කියලා සූත්‍රයක් තියෙනවා. සංයුත්නිකාංගේ සූත්‍රය බලන්නකෝ. දොරවල් දොරටු හයක් තියෙන මහා ප්‍රාකාරයකින් වට වෙච්ච නගරයක සිව්මන්තලක් නගරහිමියෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඈ තාප්පේ ප්‍රාකාර දොරටු හයක් වෙන ප්‍රාකාරයක් වගේ තමයි මේ ස්පර්ශ ආයතන හය. ඔය නගර නැද්දේ සිව්වන්ත ලෝකයේ තමයි පටිඝාපෝතී ජෝවායු කියන සතර මහා ධාතු. ඔක ඇතුලේ තමයි නගර හිමියා ඉන්නේ වගේ තමයි ඒ සතර මහා ධාතු ඇතුළත තමයි විඥානය පවතින්නේ. කියලා බුදුරජාණන්තු මොකද ලස්සනට ඔක උපමා කරනවා. ඊට පස්සේ විදර්ශනාවට කරනවා යම් කිසි කෙනෙක් දොරටු පාලමේ දොරටුවෙන් පණිඩ කරුවේ කෙනෙකුට නගර හිමියට මේ පණිඩය බවරලා දෙනවා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය අපි කතා කරන විදිහට පෙන්නනවා. ඉතින් දැන් විදර්ශනා නුවණට ඔයගලන්ට හම්බ වෙන්න ඕන මොකද්ද? මේ කය මම නෙවෙයි මේ කය ගේ. ගෙදර ඉබ්බගේ කටුව වගේ. යන යන තැන මේ කටුවත් අරගෙන යන්නේ. ඉතින් මේ කටුව ඇතුලේ ඉන්න නගර හිමියා තමයි මේ දකිනාන දෙයක සම්බන්ධ වෙන්නේ. මේකේ අරමුණු රසය විඳින්නේ නගර හිමියා. තේරුණා නේද? එතකොට මේ විදිහට හොඳට බලම තමන් කියන තැනකත් කෙස්ලොන්නේ නැත්නම් අසළු මේ උපහැදලා තියෙන්නේ මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසායි කය ඇසුරු කරගෙන පවතින සිත නිසායි මේ කය නරක වෙන්නකෝ තියෙන්නේ ඒ කය අසුර කරගෙන පවතින හිතට මේ රූප පෙනෙන්නේ සද්ද ඇහෙන්නේ කියලා හොඳට දකින්න. මේ කය සිත නිසා මේ කය යෑමෙන් වෙන්නේ. ඒකට මම කිව්වේ කෙසලොන් නියදත් වලින් හැදුණු මලමේයක් වෙච්ච කිසිම අරමුණක් හැඟීමක් සංඥාවක් නැති කනබුන ආහාර යුක්ත රූපෙද එහෙම නැත්නම් කය ඇසුරු කරගෙන දකිනහන සිතටද මම කිව්වේ මේ නාම රූප දෙකෙන් කොතනද කියලා කෙනා ඉතුරු කරන්න. කෙනා ප්‍රශ්නයක් හැම වෙලෙම තමන්ට. හරි. රූපෙට දාන්නත් බෑ විමසනකොට නාමයට දාන්නත් බෑ නාම රූප දෙකෙන් එකකටවත් දාන්න බෑ දැන් කෙනාම. කෙනෙක්ට ප්‍රශ්නයක්. මම නෑ කියලා අවසන් කරන්නේ කවුද මම එතකොට ප්‍රශ්නයක්. ඊට පස්සේ තමයි උත්තර එන්නේ අපිට අවිද්‍යාව පච්චය සංකාර කියලා පස්සේ තමයි මේ නාම රූප දෙක නොදන්නා කම නිසා අවස්ථාවට ඇති කරගන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න කෙලෙසියක් තමයි මේ මම කියන්නේ. ඉතින් උත්තරේ මේ නාමයේත් මම නෙමෙයි රූපෙත් මම නෙමෙයි නාම රූප දෙකම මම නෙමෙයි නාම රූප දෙකෙන් බැහැරත් මම නෙමෙයි. ඒ නාම රූප දෙක නැතුව මම කියලා දෘෂ්ටියක් පවතින්නේ නැහැ. එතකොට උත්තරේ නෝ. ওই විදිහට හොඳට බලන්න. සත්‍ය නිමිත්ත හිත තියාගන්නවා අද දැන් තියෙන දේ තමයි මොකද්ද සත්ව පුද්ගල භාවයට සිහි වෙන සිහි වෙන අරමුණක් ගන්න හොඳ අවධානයෙන් ඉන්න ඕන. සිහි වුණොත් ඔන්න සිහි වෙච්ච අරමුණ හොඳට නාම රූප වශයෙන් බලන එකට විනාඩි 5ක් යන්න පුළුවන් 10ක් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කාලයේ ප්‍රශ්නයක් නැහැ. Tamange වෙලාවෙන් කාලය ගන්න එක නිමිත්තකට කියලා කාලය කොච්චර ගියත් ඒකේ පුද්ගල භාවයේ අවලංගු වෙන විදිහට කෙනා ඉතුරු නොවන විදිහට බලලා රූපේ වෙනමම බලලා නාමයේ වෙනමම බලලා මේ නාමයේ රූපයේ දෙක තම තමට ශක්ති ප්‍රවාහනේ මෙනෙහි කරලා ඉවර වෙලා ඊගව නිමිත්තකට සම්බන්ධ වෙනවා. ඊගව නිමිත්තකට සම්බන්ධ වෙනවා. කොයි විදිහ ටිකක් කළා කරනකොට කම්මැලි හිතුනොත් හිතාමතාම නැගිටින්න නැගිටලා පොඩ්ඩක් සක්මන් කරන්න නාසය ළඟ තොල් දෙක ළඟ සති නිමිත් හිත තියාගෙන ටිකක් සක්මන් කරන්න. ටිකක් වෙලා සක්මන් කරලා ආයෙත් ඉඳ ගන්න. එපා වෙනකම් ඉන්න එපා. ආයෙත් ඉඳගෙන ආයෙත් එන අරමුණු ටිකක් මෙනෙහි කරන්න. ඔය දැන් අද පුරුදු වෙලා මේක කරන්න. ඔය ටික කරන්නකො එතකොට ආපහු දවල්ට හම් වෙනකොට උගලන්ට ප්‍රශ්න තියෙනවා. ඉස්සෙල්ලා අපි භාවනා කරන හැටි අහගෙන ඉන්නකො මොකද දැන් අපි ගැඹුරු ධර්ම ඇහුවනේ. හරිද? අද දවසේදීම ප්‍රායෝගිකව ඔගොල්ලෝ කරන්න. කළාම ඔයගොල්ලන්ට ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. තේරෙනවා. අද දවසේ පුළුවන් තරම් අපි ඒක සුද්ධ කරගන්න බලමු. ඊට පස්සේ නොතේරෙන තැන් කරන හැටි මම ඒක ලිහල ලිහල ලිහල දෙනවා එහෙමොත් එහෙම කරන්නේ එහෙම කරන්නේ. අපි ලෙඩුන ස්පිරිතාල වලට යන්න ඕනේ නේ. හොඳයි යන්න ඕනේ. ඒ වගේ හොඳට දන්නවා නම් භාවනා කරන්න අපි මේවට එන්න ඕනේ. ඒ හින්දා භාවනා කරනකොට මොනවා හරි නොතේරුණොත් හරි භාවනා කරන එකේ මොනවා හරි දෙයක් තිබුණොත් අහන්න ලැජ්ජෙන්න එපා. මොකද නොදන්න හින්දායි අපි මේක hinaවට කාරණාවක් නෙමෙයි. වැරදීමක් තියෙනවා මම ඒක දෙහලා දෙන්නම්. ඒ හින්දා හැමෝම තමන් මෙනෙහි කරන ආකාරයේ ප්‍රශ්නයක් මොනවා හරි තිබුණොත් මෙනෙහි කරන්න නොතේරුවොත් මෙච්ච නැතුව අහන්න බය නැතුව අහන්න මොකද මේ අපි හිතුවට අනිත් කටියට කොහොමද තමයි ප්‍රශ්න ඈ අනිත් කටියට නොතේරෙන්න පුළුවන් සමහරවිට අපි අහන ප්‍රශ්නේ බොහෝ දෙනෙකුට උපකාරයක් වෙයි ඒ හින්දා හැම දිනම දැන් භවනා කරමු අපි ඈ මේ යන්නම් මම ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කියලා දැන් ආද සමතකමටම තියෙනවා දුක අසුබේ මරණය මෛත්‍රී ආනාපාන සතිය දැන් ඕවා අපිට වඩන්න පුළුවන් දැන් ඔය ඒකේ රසයටත් එක්ක මිහිදී නැත්නම් ඔයක පහසු වෙන්නේ. මිහිදී නැතත් එකයි නේද ඔහේ යනවා. නමුත් හොඳට මතක තබාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉර උදාවෙන්ට పూర్ව නිමිත්ත තමයි අරුණ. ඉරක් ඉර පායනවා කියන තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මොකද්ද? නැගෙනහිර දිශාවේ ආකාශය රන්වන් පාට වෙනවා. ඒක තමයි අරුණ කියලා කියන අරුණක. ඒ ඉර පායනවා කියලා කියන්නේ పూర్ව නිමිත්තක් කියන්නේ. ඒ වගේ යම් කිසි කෙනෙක් රහත් වෙනවා කියලා කියන්නේ අධිගමයක් ලබනවා කියන්නේ පූර්ව නිමිත්ත කියලා මොකද යෝනිසෝ මනසිකාරය. හොඳට නුවණින් හිතනවා නම් කෙනෙක් ඒ හිතන එකේ ලක්ෂණය තමයි මෙයා නුඹු දවසකින් විශේෂණයකටපත් වෙනවා කියන එකට පූර්ව නිමිත්තක් කියනවා. නොසිතන්න හිතන්නේ නැති කෙනා කවදාවත් විශේෂණයකටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ හින්දා හිතන්නම ඕන එකක්. මොකද සංඛාරපච්චය විඥාන හිතන විදිහටයි චේතනාවයි ඊට අනුව විඥානේ පවතින. අවිද්‍යාව පැත්තටත් එහෙමයි. අනිත් පැත්තටත් එහෙමයි. සම්මා සංකප්පය නිසායි සමාධි දැක්ම කියන්නේ. ඔය විදිහට එනනම් ඇස් දෙක වහගෙන සති නිමිති තියාගෙන සත්පුද්ගල භාවයට එන නිමිති හිතන්න. ඔය හිතන්න ඉස්සරලා හැමදාම භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට මම নমස්කාර කරමි নমස්කාර වේවා කියලා හිතන්න ඕනේ. තුන්රුවන්ට මගේ ජීවිතේ පූජා කරමින් පූජා වේවා කියලා හිතන්න ඕනේ. ඒ වගේම පූර්වකෘත්‍ය කියලා තියෙනවා ඒක නොකියුවට කිටියෙන් හිතන්න අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මේ හිත කය වචනය තුන්දරින් දැන හෝ නොදැන හෝ බුද්ධ ආදී රත්නත්‍රය කෙරෙහි සිළුම ආර්ය උත්තමයන් වහන්සේලා කෙරෙහි, කල්යාණ මිත්‍රයන් කෙරෙහි, වැඩිහිටි ගුරු දෙමාපියන් කෙරෙහි යම් කිසි ප්‍රමාද දෝෂ වරදක් වෙලා තියෙනවා නම් ඒ සියලු දිනාගෙම මට සමාව ලැබේවා කියලා සමාව ඉල්ලගෙන මට යම් කිසි කෙනෙක් වරදක් කළා තියෙනම් ඒ අයට මමද සමාව දෙමි කියන තැනකිනුත් හිතලා තුන්වන්ට වන්දනා කළ තුන්වන්ට ජීවිතේ පූජා කරන පූජා වේවා කියන අදිස්ථාන කළා ඉවරලා තමයි සති නිමිති විද්‍යාව සමත කමඨම විදර්ශනා භාවනාව පටන් ගන්න. ඒ විදිහට කෙනා කෙනාම හිතන්න හිතලා සත්ව පුද්ගල භාවයට එන නිමිති ටිකේ ටික මෙනෙහි කරන්න. කම්මැලි නැතුව මෙනෙහි කරන්න මම කියන එක තේරෙන්නේ නැති කිමොතුන්ට හිතන්නම ඕනේ. හිතන්න නැතුව විශේෂණයකටපත් වෙන්නේ නැහැ. එහෙම එකතන ඉඳගෙන ඉන්නකොට හිතට සිහින නිමිති බලනවා. එහෙම නැත්නම් තමන්ගේ කාය පැත්තට බලනවා. මේ ධර්මතා දෙකට අමතරව මොනවා හරි අල්ලාප සල්ලාපයක් ගියොත් ඔය අල්ලාප සල්ලාප ඇතුලේ ඉන්න පුද්ගලයෙක් හොඳයි අල්ලගන්න. ඈ හිතින් කතා ගියාම ඒක ඇතුලේ ඉන්න සත්‍ය පුද්ගලයෙක් අල්ලගන්න. සිහි කරලා ගන්න. සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන්න. කුමන මට්ටමේ හෝ දැනුවක් ඇතිවෙන්නට ගන්න නැහැ. ඒ කෙනා කීය කාටද? ඒතන පුද්ගලයා කියන තැන තේරෙනකොට ඒ පුද්ගලයා කොතනද? එතන තියෙන කය මෙහෙමයි හිත මෙහෙමයි. දැන් මේ කෙනා මේ දෙකේ කවුද කොතනද කියලා බලන එක තමයි මෙයාගේ ස්වභාවිකම තන්ට හුරු කරනවා. තමන් කියලා මෙහෙම හැඟීම දැනනකොට තමන් කියන දැන් මේ කයටද හිතට කියලා හොඳට බලනවා. ඔහොම ඔහොම ටිකක් බලනවා ආපහු එන එන විතරකයන්ගේ ওই විදිහට පුද්ගලයා භාවය බලලා හිතාමතාම නැගිටලා පොඩ්ඩක් සක්මන් කරනවා සති නිමිති තියාගෙන හෝ පටවි පටවි කියලා කකුල හදන සිහි කළා සක්මන් කළ විනාඩි 10ක් විතර ආයෙත් ඉඳගන්න. එක දිගට ඉඳගෙනම ඉන්න එපා. ඒ ඔයගොල්ලන්ට එපා වෙනවා මොකද මේ විදර්ශනාව කරනකොට හරි අමාරුයි මුලින් අල්ලගන්න. මේ ඉක්මනට කුසීතට යනවා. ඔයගොල්ලන්ගේ හිත කර්මන්න වෙන්නේ හිත නැමෙන්නේ හිත ප්‍රිය නෑ මේකට. ටිකක් උඩින් තියෙන තත්ත්ව නැකුණාමයි ඔයගොල්ලන්ට ප්‍රියෙන් කරන්න පුළුවන්. එතකන් අමාරුයි. ඒ හින්දා ටිකක් වෙලා මෙනෙහි කරන වොමනාවෙන් හිතාමතාම සක්මන් කරනවා. සක්මන් කරලා ආයෙත් ඉඳගන්න ආයෙත් ඉඳගෙන ওই විදිහට මෙනෙහි කරනවා ආයෙත් සම්මන් කරනවා. ඔකට එහෙනම් උසාවටද කොටිපස්සමයි. මම ආයෙත් තමයි එන්න නෑ.